රටක සංස්කෘතිය රැක ගැනීමට නම් ඒ රටේ ජීවත් වෙන පුද්ගලයන් ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇතිව ජීවත් විය යුතුයි. මම මේ කාරණේ කියන්නේ ලෝකයේ තිබෙනවා හැම රටකම ඒ රටවල් වලයි ජාතික කෞතුක කොළඹට පැමිණියොත් මහනුවර ගියොත් ඔබට පේනවා කෞතුකාගාර නම් විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒවයේ ඇතුලේ දරුදැරියන් ගුරුවරුන් ඇවිදිනවා. නිකම් ඇවිදින්නේ යම් යම් සටහන් තබා ගන්න. මේ කාලේ සිටි ජනතාවගේ හැටි මේවා. ඔවුන් ඇඳි, පැළඳි, වස්ත්‍රාභරණ මෙන්න මේ විදිය. ඔවුන් භාවිතයට ගත්ත ඇතැම් භාණ්ඩවල ස්වරූපය මෙහෙමයි. ඒ රටේ ලියවුණු පුස්කොළ පොත් මෙන්න මේ විදිහේ ස්වරූපයක් තිබේ. අපිට ඇති වෙනවා නව ජීවනයක්. මේක මගේ ප්‍රකාශයක් නෙවෙයි. ඉතාමත් ප්‍රබල උත්තම ගණේ චින්තකීන් කියා සිටියා. ඥානෙ නිකම්ම පහළ වෙන්නේ ඥානයේ ඡායාදයක් නම් ඒ ඡායාදය දෙන ස්ථාන අපට අවශ්‍යයි කරගෙන. ඔබට මෙන්න මේ සතහන්ට කන් දීමට පුළුවන්කම ලැබෙනවා සිවුබ. ඒ අමුතම වර්ගයේ කටුකයක් පිළිබඳ කතාව. ඔබේ නිවසේ සමහර විට ඔබේ පුත්‍රාක් කටුකීක ස්වරූපේ ගන්නවා ඇති. ඔබේ මහගෙදර කටුකීක ස්වරූපේ ගන්නවා ඇති. අපි දරු දැරියන්ට උගන්වන්නට ඕනේ. කේතරම් තාක්ෂණයෙන් ප්‍රබල වුණත් රටක් ඒ රටේ අතීතයක් තිබුණාද කියන එක ඒ වග අප පෙන්눔 කර දීති අපි ලබටි දරුවන්ට. මෙන්න මේ සතානේ නිසා කීපාත කියන ඔබට වැදගත් වෙන්නට පුළුවන්. අද නවීන සමාජයේ තාක්ෂණයේ පැමිණීමත් සමගම අතීත උරුමයන් අභාවයට ගොසින් අතීත උරුමයන් සුරැකිව වර්තමාන පරපුරට පැරණි දේ අගය යම්තමින් හෝ වටහා දිය හැකිනම් එය වාග්යක්. එවන් අතීත උරුම වර්තමාන පරපුරට දායාද කරන අපූර්ව මිනිසෙකු ගැන අහන්නට ලැබුණා. ඒ තමයි ගල්ගමුවේ වෙසෙන එච්.එම්. කරුණාරත්න මහතා. එතුමා සෑහෙන වෙහෙසක් දරා අතීත උරුමයන් සොරකීම සඳහා ගොවි කෞතුකාගාරයක් තනා තියෙනවා. එතුමා ඒ කෞතුකාගාරයේ ඊටමත් පිළිවෙලට හා පැහැදිලිව තනලා තියෙනවා. සියල්ලම යාන්ත්‍රීකරණය වූ මෙවන් යුගයක නගුලකින් කුඹුරක් සා දෑකැත්තෙන් මැදුවම් බා කුල්ලෙන් පොලා ලාහෙන් මැන බී ටික ගෙට ගන්නා තැනක් සොයා ගැනීමට අද නැහැ. කලාතුරකින් හරකුන් යොදා සීසෑවත් බහුලව කරන්නේ ට්‍රැක්ටර් මගින්. එවන් දෙයක් අපට දකින්නට ලැබෙන්නේ ඡායාරූපයකින් පමණයි. මේ කුඩා කෞතුකාගාරයේ බැලු බැලු හැමතැනම දකින්නට ලැබෙන්නේ විවිධාකරණ පැරණි උපකරණ. වරමන්ද, පිළිතාලිය, ලා, නගුල, හඳුලිය, කුරුණිය, කරත්තය ආදී විශාල වටිනාකමක් ඇති පෞරාණික භාණ්ඩ මෙහි තියෙනවා. ඒ අතරම 1830 වසරේ ශ්‍රීපාදස්ථානී චිත්‍රය අතීත පොලක දර්ශනය වීරපුරන් අප්පුගේ චිත්‍රය තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ චිත්‍රය නිකවැරටිය ප්‍රදේශයේ පැරණි ආරෝග්‍ය ශාලාවක චිත්‍රය අතීත ගැහැණු දීපකේ චිත්‍රය ආදී ඉතා වටිනා චිත්‍ර මෙහි තියෙනවා එපමණක් නොව ඒ කාලයේ තිබූ බලු බද්ද ඇඟ බද්ද ගෙවූ පසු ලැබුණු කුවිතාංශද මෙහි තියෙනවා තම කෞතුකාගාරයේ තියෙන අතීත මෙවලම් ගැන කරුණාරත්න මහතා කීවේ මෙවැනි දෙයක් වරමද්ද භාවිතා කරන්නේ කුළුහරක් අල්ලන්නට. අද වගේ අල්මාරි එදා තිබුණේ නැහැ. ඒ වෙනුවට භාවිතා කළේ මේ පිළිතාලිය. බීහින පෙට්ටියේ ලාස් භාගයක පමණ දාන්න පුළුවන්. මේ හැම උපකරණයක්ම විශේෂිතයි. මේ ගැන එතුමා මෙහෙම කියනවා. සමහර ආයතන කෝටි ගණන් වලට මගේ මේ උපකරණ මිල කරලා ඉල්ලනවා. ඒත් මම සල්ලි වලට ආස වෙලා ඉදි කටුතුඩක තරම්වත් දෙයක් දෙන්නේ නැහැ. මොකද මේ දේවල් එහෙම දෙන්න පුළුවන් දේවල් එහෙම නෙමෙයි. මේවා නරඹන්න එන්න කියලා මං දැන්වීම පළ කරන්නේ නැහැ. ඒත් විශ්වවිද්‍යාල සිසුන් ආචාර්ය මහාචාර්යවරු සමාජයේ නොයෙකුත් අය මේවා නරඹන්නට එනවා. මම ඒ අයගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. මේ උපකරණ නරඹලා කවුරුන් හෝ කෙනෙක් දැනුමක් බුද්ධියක් ලබා ගන්න තරම් සතුටක් මට තවත් ජීවිතේ නැහැ. මම මට පුළුවන් විදිහට මේ දේවල් ආරක්ෂා කරනවා. අද නවීන සමාජයේ දරුවෝ ඈත අතීතය ගැන දන්නේ නැහැ. එදා කෘෂිකාර්මික යුගයේ තිබුණු ගමයි පන්සලයි දෙවයි ගාගබයි කියන සංකල්පය අද දිවිලා. ඒ නිසා අපේ පැරණි උරුමය වෙනුවෙන් කරුණාරත්න මහතා මුළු මහත් ප්‍රජාව වෙනුවෙන්ම මේ කරන සුවිශේෂ සේවාව අප බෙහෙවින් යගේ කළ යුතු වෙනවා. තොරතුරු සැපු එච්.එම්. කිෂාන් මහතාට ස්තුතියි. ඔබට දැන් පේනවා ඇති සුවිශේෂ ධනිකුත් අපාකර සිටිනවා. ඔබත් වාගදා ඒ බඳු පුද්ගලෙක් වෙන්නට බැරි කමක් නැහැ. නමුත් අපේ සමාජයෙන් වෙන් කරන්නට බැරි දෙයක් තමයි ගැටුම්. කොහොමද මේ ගැටුම් අපි निराකරණය කරන්නේ? මුළු ලෝකෙම කතා කරනවා. කලාකරුවෝ කවි ලියනවා. ඒ වගේම ගීත, පද රචනා, ගායනා ඇසෙනවා. ඡායාරූප ගැනෙනවා. චිත්‍රකර්මයක පණ පිළිනවා. ගැටුම් निराකරණය පිළිබඳ ලියවුණු එක්තරා ගීතයක් අපට ඇසෙන්නේ. අද එන කොටාගෙන කොට කපාගෙන කොටහත් නොකාද කුරුන් තත් තබාගෙන උන් අපියදා පත්කුළු පව් විලාසෙන කලින් වැටට ඇයි අද හැන කොටාගෙන ඊට හේතුකාරක වන ප්‍රධාන සාධක 6ක් මහා පිටාණියේ විසින් මනෝ චිකිත්සක වෛද්‍යවරුන් දෙනෙක් වන ඉසායා නිකින් සහ ගැට්‍රේ කියන වෛද්‍යවරුන් දෙදෙනා දැනට සේනා දී තිබෙනවා. ඉතාමත්ම වැදගත් දේ වශයෙන් පෙන්වන කෙරෙන්නේ මේ කාරණා මහා පිටාණියේ පමණක් නෙවෙයි. තවත් බොහෝ රටවල ආందోලනයේ තියෙන ස්පීකර් තියෙනවා. මේ වෛද්‍යවරු මුලින්ම කරන්නේ මානව සම්බන්ධතා නැතිනම් මිනිස් හිතවත්කම් කියන්නේ මොනවාද කියන කාරණේ විවරණය කිරීම. එහිදී ආදරය, ලව් යන්නට විවිධ අර්ථ දෙනවා. පුද්ගලයා සමානකම දක්වන ඇල්ම, සෙල්ෆ් ලව් යන තරම් බරපතල ඇල්මක් තවත් නැති බව පෙන්වනවා. ඊළඟට ඒ ඇල්මට තවත් දේවල් එකතු කර ගැනීම ජීවනය. ඒකේ සමූහ ඇල්මක් විදිහට මේ තේරුම් කරගන්න. මෙන්න මේ සමූහ ඇල්ම අවුල, විවාහය, විද බඳුන, ගනි වෙන හා එකඟත්වය වශයෙන් වර්ග කරනවා. මේ සමූහ ඇල්ම කෙනෙක් සිහින් කිරියාම නිසා විවිධ ගැටුම් ඇති වෙන අයුර විදර්ශන සහිතව පෙන්වනවා. සමහරු Taman ගැනම වැඩිපුර හිතන්නට යාමත් ආත්මිකයි. සෙන්ස්ලා අධික වීමත් නිසා හිතවත්කම් ඒ අනිවින්ම සබා ගැනීම අපහසුතා මතුවන අයුරු දෙන්නු කරනවා. ඊටමත්ම වැදගත් සිඳී බිඳියාම හෙවත් බන්ධනයන්ගේ නිදියාම ලෙස සැලකෙන්නේ කොමක්ද? ඒ තමයි Taman විශ්වාස කරන දේ හෙවත් සංකල්ප කෙරෙහි ඇති අසීමිත විශ්වාසය. ඒ වගේම Taman කැපවූ කාරණාවලට පටහැනි වූ කාරණා ඇති අයගේ මැසිවිලි වලට ඇහුම්කන් දීමට තරම් ඉවසිල්ලක් නොවීම. මේ ඉවසිල්ල කිසිම උසමකින් ලබාගත හැක්කක් නොවේ. ඒවා කතා භමගින් ඇති කරගත යුතු සමතයක් ලෙස සැලකන්ට වෙනවා. අනික් කාරණය තමයි තමන් සමග කලක් මුළුල්ලේ සමගි සඳහනින් සිටි කෙනෙක් නගන කැරැල්ලකට හෝ කැළඹිල්ලකට මුහුණ දීමට ශක්තියක් තමන් තුළම ගොඩනගා ගැනීමට නොහැකියි. ඒ නිසා කොතරම් යාඥා කළත් කොතරම් ඇඳුම් වැළපුම් කළත් තමන් අභිමත සමතේට ළඟා වෙන්නේ නැහැ. ඒ නිසා කළ යුත්තේ අපේක්ෂා භංගත්වයක් හටගත් විටදී ඒ ගැන තවත් සමීප කෙලෙසුම් සමග ප්‍රතිකා කර ගැනීම. ඔබ තුල ශෝකයක්, කනස්සල්ලක් හා ප්‍රතිවිරුද්ධ බවක් ඔබේ අදහස් වලට ප්‍රතිපක්ෂය කෙරෙහි ඇතිවීම නිසා ඇති කරගත් හිතවත්කම් පළුදු වෙනවා. එවිට කල යුතු දේ කුමක්දයි කියා ඒක කල්පනා නොකොට ගැටුම් වලට යන්න. ඒකසා ගැටුම් සිදු නොවීමට නම් සුහද සාකච්ඡාව හුඟක් උපකාරී වෙන්නට පුළුවන්. ප්‍රයත්න සඳහා ඔබ ඉක්මන් නොවිය යුතුයි. මේ සාධක හඳුන්වන්නේ dysfunctional relationship. මේ කියාම යන්නේ ගැටුමක් ඇති වූ විට ඒ ගැටුම තව තවත් උග්‍ර කිරීම වෙනුවට සමතේකට පත්කිරීම දුරාතීතයේ සිටම අද වෙනතුරුත් පවතින දෙයක්. මේ සඳහා අපේ කලාකරුවන්ට කළ හැකි පිළිවෙල අලංකාරී සත්‍යමාන කලාකරුවෙක් පුළුවන් අපූර්ව ලෝකයක් මවල පිටන්වද ගන්න අපේ සංවාදයේට පෙරාතුව ඇසුණු දීපය වසන්ත කුමාර කොබවක කවියාගේ රචනය ගායකයා සොමින් පෙදරිසි එහි ආනුව ආචාර්ය කලාපනායක එබඳු ලේඛන වලින් කෙතරම්ද කියන එක අපට කියන්නට අපහසුයි. අපතේ එක වචනයක් තියෙනවා. ඒ සංකල්ප අනිර්වචනීයයි. තවත් එක අතක්කා වචනයි. තර්කයට හසු වෙන්නේ නිර්වචනීය කළ නැහැ. ඔබට මතක ඇති ගිය සතියේ අප හමුවට බැලුවේ කවිය. ඔහු මම රඳවා ගත්තා. ඔහුගේ අලින්ම කවි ගායනා කරනකොට අපිට ලැබෙන අත්සකිල්ල දෙපමණයි. කවි රසය ජනදී කෘතියෙන් පුටාගත් තවත් කවියක් අත ඔබවි ලබන ඔබට මතක ඇති ඒ කවිය මහින්සූර් මහින්සූර් ඔබ මේ දෙවැනි සටහනට තෝරාගත් කවි මොකක්ද සූරි කවියයි මම අද වැඩසටහනට තෝරගත්තේ මේ කවි පොතේ තියෙන සරල කවි වලින් එක කවි පන්තිය ආදර අම්මා කියන්නේ අම්මා යෝමයින් පස්සේ තම දරුවන්ට අම්මාගේ ආදරය සිනහස කොහොමද දැනෙන්නේ කියන එක පදිනම් කරගත්ත කවි පන්තියක් තමයි මම හිතේ අපි යායනා කරන්න බලමු අම්මා විචදී ඔය ලයේ වැටෙනා විටක මට අත සරලේකාවාද කොටස් වෙන අපූර්ව පිළිලේඛන සමුදායක් තිබෙනවා. මාර්ගිකර විදිහට අපේ පාසල් මැතිමේ දෙසෙන ගුරුවරුන්ට ඔවුන්ගේ අකුරු ඉගෙන ගන්න දරුවන්ට මේ සංග්‍රහය සමර්ථ කරනවා. සිංහල දේව විශ්වාස හා කතා කීමේ කලාව අපරාධ කරනවා. මයින්ඩ් එක මාර්ගය. ඒ වගේම ප්‍රස්තාව ඊට වඩා යමක් අද අපේ ලෝකාවලට මෙබඳු සතහන් කරලා ලබන විශ්වාස ලාභ්‍යකට ದಾಯಕಕ್ಕೆ ಅಚ್ಚ ಗುಣಸೇಕರ ನಿಷ್ಪಾದನೆ ಪ್ರಿಯಂಕನಿ ತಂದೆ ನಾಯಕ 一了。 ශික්ෂාපදයක් හෝ අදා පිළිේ නම් මොකද කරන්නේ අන්තිම කාලයේ තුලදී Taman පපුවට ගහගෙන අයියෝ මම මේක කළා නෙමෙයි දැන් මට මේක විඳවන්න වෙලා මං අපරාධයක කළේ කියලා අත් දෙකෙන් පපුවට ගහගෙන කෑගහ හරියට කොයි වගේද ඉර බැහැගෙන යන වෙලාවේ කන්ද එහා පැත්තේ ඉන්න කෙනෙක් කන්දේ හැවණැල්ලට ඉක්මනින් යට වෙනවා වගේ වයසට ගියාට පස්සේ අතීතයේ කරපු කියපු දේවල් සිහිපත් වෙනකොට ලොකු වේදනාවක් කම්පාවක් දැනිලා Tamange පපුවට ගහගෙන කෑ ගහනවා. දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කලමුගෙදර සුමන වංශ ස්වාමින් කියනන් වහන්සේ. ස්වභාවික ගුණ විදිනේ සවිශී සේවය. FM 91.7 FM 91.9 ආසියා කරේ සාහිත්‍ය කලාව රසවින්දනය සමග ජන විඥානය පුළුල් කිරීමට අප ගන්නා වෑයමට ශ්‍රාවකෝබේ ප්‍රතිචාර අපට දන්වන්න. ස්වදේශීය සේවා ශ්‍රවණ තත්ත්වය පිළිබඳව ඔබේ අදහස් අපට වැදගත්. මේ කොළඹ ගුවන්විදුලි ප්‍රචාරයයි. ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවයයි. සතියේ දිනවල පෙරවරු 9 සිට 4 දක්වා අපාමතන්න. 0112 69 74 91 සිට 95 දක්වා අංක වලින් දිගු අංක 359 අමතන්න. නැතිනම් 071 80 16 154 දුරකථන අංකයට අමතන්න. අපගේ Facebook පිටුව facebook/sinhala national service අපගේ ලිපිනය අධ්‍යක්ෂ ශ්‍රවණ පරිශන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 ස්වභාවිත ගුවන්විදුලි ස්වදේශීය සේවය FM 91.7 FM 91.9 ආසියා කරේ නෙවුදින අපේ ගීතා ගුවන් විදුලි වළඳ මණ්ඩලය රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝව්ගේ දෙතිකතාවක් ඇසුරෙන් මොහාන් ප්‍රයන්ත ආර්යවංශ රචනා කරන රණුතෙන් නීලිකා මර්ධන යමුනා කුමාරී ජීවිතයේ ලාල් සරත් කුමාර නාද සංකලනය මලින් ප්‍රදේශක් විය ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. මම තවම තරුණයි අම්මා මොකද මේ අඬන? මම ඊයේ වයසක මිනිහෙකුයි එයාගේ දුවයි කෙනෙක් කියන කතාවක් කියුවා. ඉතින් ඉතින් මේ වයසක මිනිහයා වැඩ කරන අන්තෝරීලු කා මුන්නේ දුවත් එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගන්න. ඉතින් මට ඇඬුණා. මනනම් පිස්සු වගේ. මේ දවස්වල මං ජීවත් වෙන්නේ පිස්සෙන් වගේ. ඒක වලට නින්දයන්නේ නැහැ. එන්නෝ අනේ මන් දන්නේ නෑ නින්ද යන්නේ නැත්නම් මං කරන්නේ මගේ ඇස් දෙක පියාගන්න මෙන්න මේදී. ඊට පස්සේ පුරාණ කාලේ සිද්ධ වෙච්ච ඉතිහාස කතාව හිතින් මවාගන්නවා. අම්මා ඔයාලා කවදාවත් මාව තේරුම් ගන්නේ නැහැ. අපතේ මොනවා එපා වීමක් මගේ හිත ඇතුලේ. මම යනවා. මම යනවා මගේ නාමලේ. ආද මගේ දරුවා ඔයා උදේට ගියා. ඇයි? අර හැමදාම කියන කතාව කියන්නේ. මම කියනවා. ඔව් සාෂා ඔයා මොස්කව් වලින් නම ගම්දේම ආච්චිවන්නේ. ඉතින් හැමදාම කියන කතාව තමයි මම දැන් කියන්නේ. සොයන්නට නිවන් දෙනවා නැත්ය. උදාහරණයක් දෙන්නේ ඒ කතාව වටිනවා. දැන් විශේෂ ශ්ලෝක වලින් අරගෙන ඉන්නේ. විශාල සංඛ්‍යාවක් ඔය සංජීවනක ඒකම තමයි වාගේ එකම කතාව. උගත්කම පිළිගන්නේ එන්පස් මිනිස්සු තමයි දෝෂ කරන්නේ. ඒ වගේ දෙයක් දෙන්නේ මේ නතරේ ගලක් පිට ගලක් කියන්නේ ඇහුවත් ඉලක්කම වෙනස් වෙනවා. වෙනස්ව වෙනස් වෙනවා. ඉතින් ඒක හෙළුනේ. ඔයා කිරින් වතාවද බං කියන්නේ. ඒක මේ එකාකරක වේසාකාරී කියන හැම කෙනෙකුම හැම කෙනෙකුටම තමන් ගැන ආත්ම විශ්වාසය ඇනිවර්සරි ඔයා සිල්ලේ කන්නේ නෑ මේ සාධාරණ නෑ. ඒක හිතලා බලන්න මේ ජීවත් වීම කොයි තරම් නිරතුරුද? කොහොමද මේ ආත්මය බලන්නේ? මොකක්ද ඒක? මේ ජීවනයේ අනිත්‍යය. අනිත්‍යය කියන්නේ

අන්න අන්න අනාගත ස්වාමීන් කියන්නේ මොකක්ද? මොකද Well, I, I can learn. අම්මා මොකක්ද කියන්නේ කියනවා මේ කියන්නේ කියන්නේ එනම් හිතන බලන්න Thank you. මම එයාට ආයෙමත් කියන්නේ ඔයා විසින් දන්නේ හොඳින් ඉගෙන ගන්න එතකොට ඔයාලට අනිත් හැඟීම් නැති වෙනවා. ඔයාලට සම්පූර්ණ ජීවිතයක් ලැබෙන්න ආසය. අනේ ආශා මේ මොනිටයික වැඩි වෙනවා. ඒ හැම තියන්තෙන් හිතෙන්නේ නැති වෙනවද? නෑ නෑ ඔයා හිතන්නේ මේ හැම ක්‍රියාවක්ම අසිස්තයි කියලා ඔයා හිතන්න ඕනේ. මේ සිස්ටම් එකක් කියන්නේ ඔයාගේ සමහරකට මට මට හිතන්න මට නම් තවත් මේ බලන්න ඉස්සරහ. වයි. ආනන්ද. මම හැම කන්නේ සාක්ෂිය කිව්වා සැප්තැම්බර් මාස වෙනකම් අපි සිටි ඉන්නවා කියන්නේ. ඒක වනම් නෑ. නෑ නෑ. දැන් මම ඉන්නේ. ඉතින් ඉවර කරගන්න ඕනේ වැඩ වගේ කිව්වේ. ජූලි මාසෙ වෙනකම් මම ආදරය කරන්නේත් නෑ. හරි හරි. ඔයාට අද ටික සනීප මදි වගේ නාට්‍යයක්. සමහර විට ඔයා අන්ද්‍රේ එක්ක හඳ වෙන්නත්. ඔය වගේ රණ්ඩු එක හාදුවකින් හරියනවා. ඒකද බලේ ඉපනාත්‍ය අම්මා ඔයා නම් කවදාවත් මාව තේරුම් ගන්නේ නැහැ. පහුගිය දවස්වල ඔය පුංචි ගෑනු ළමයි. දැන් වනවාහි වෙන්න යනවා. ස්වභාව ධර්මයේ හැටි එහෙම තමයි නාත්‍යා. ඔය කවදා හරි අම්මා කෙනෙක් වේවි. ඊට පස්සේ වයසට යයි. මට වගේම කරදරකාර දුවෙකුත් ඉන්නේ. ඔයා විකාර කියනවා. මං මං ඉන්නේ සතුටින් නෙවෙයි කියලා ඔයාට තේරෙන්නේ නැහැ. අම්මා ඔයා අම්මා කෙනෙක් විදිහට කරුණාවන්තයි. ඔය කතාව මට කියන්න එපා. ඒවේ කිසිම තේරුමක් නැහැ. අනේ මන් දන්නේ ඔයා යාචි දෙන්නම එකතු වෙලා මට වද දෙනවා. මට මට ඕනේ ජීවත් වෙන්න. මට මගේ නිදහස දෙන්න. අම්මා මං තාම තරුණයි. ඒත් ඒත් ඔයාලා මාව නාකි ගැහණි කරන්න හදනවා. මං යනවා. මං යනවා අම්මා. ඔයා කවදාවත් මාව තේරුම් ගන්නේ නැහැ. අර්ථය. කොහොමද? මොකද දුන්නේ? ඇයි? මට මට තවත් මේ විදිහට ජීවත් වෙන්න බෑ. මට බෑ. මම මෙච්චර කාලයක් මේ විදිහට කොහොම ජීවත් වුණාද කියලා මටම තේරෙන්නේ නෑ. මේ අලස බෑ. සාෂා මට තව ඉවසන්න බෑ. මට බෑ. නාත්‍යා. ඔයාට මොකද්ද මේ වුනේ? දිවියනේ. නාත්‍යා. ඔයා වෙනස් වෙලා. ඒකේ මොනික හොඳයි. කොයි තරම් අපූර්වද? සාෂා ඔයා මම මොකද මේ කියන්නේ? නාත්‍යා. ඒතරු දී මම යනකොට ඔයත් මාත් එක්ක එන්න. ආච්චිලා යමටයි කියන්න මාව ඇරලන්න ස්ටේෂන් එකට යනවා කියලා. මේ ඔයාගේ ඇඳුම් මගේ බෑග් වලටම දාගන්න. ඔයාට මාත් එක්ක මොස්කව් වලට යන්නයි කියන්නේ. මේ එතන ඉඳලා පීටර්ස්බර්ග් වලට තනියම යන්න ඔයාට පුළුවන් නේ? ඔව් ඔව් මට පුළුවන්. මට සාධිකයි ඔයා කවදාම කනකාටු වෙන්නේ නැහැ මේ කත්ත තීරණය ගැන. ඔව් මට තේමෙනවා. ඔයා උසස් අධ්‍යාපනයක් ලබා ගන්න. එතකොට ඔයාගේ ජීවිතය වෙනස් වෙයි. මාධ්‍යම් වැදගත්ම දේ තමයි ජීවිතය උඩු යටි කුරු කරලා පෙරලන එක. මේ මේ පළන් වෙච්ච ඒකාකාරී බව පුළුවන් තරම් ඈතට විසකලා 傻的。 සුවකරට ආවා. අන්තිම ආච්චි තරහ නෑ කියලා. ආශා අනේ ඇත්ත පිළිප නෑනේ. මට මට ලොකු අමාරුවක් නෑ. ටිකක් සනීපවත් තමයි. ඒක ලොකු අමාරුවක් නෑ. අනේ ඒකද ඇයිව දොස්තර කෙනෙක් ගාවට යන්නේ නැත්තේ? ඇහි සාසාව එයි ඔයා ඔයාගේ ශරීර සනීප ගැන මීට වඩා සැලකිල්ලක් දක්වන්නේ නැත්තේ. බලන්න. ඔයා ඔයාට හොඳටම සනීප නෑ. ඔයා ඔයා මං වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද? ඔයා ඔයාට ඔයාට මන් නෑ ඇයි සාෂා ඒත් අනිත් දවසක මොල්ක ගඟ පහළ ඇවිදින්න යනවා. ඒ දිනුවා අශ්ව කිරි වලින් හදපු බීම. මගේ යාළුවෙකුත් වෙනවා එයාගේ බිරිඳත් එක්ක. ඒ අයගේ ජීවිතවලට ලොකුම පෙරලිය කරන මම හිතන්නේ. ඒක නෙමෙයි. ඔයා අදම ගම යනවාද? ඔව් සෝෂා අද හැන්දෑව කොච්චේ මම යනවා සමග පැලෙදිලා යනවා. මං ගමට ගියා. දැන් දැන් ආපහු යනවා. ආයෙමත් වතාවක් ගමට යන්න මට හිතක් නෑ. ජීවිතය කියන්නේ එක තැනක නැවතිලා තියෙන දෙයකට නෙවෙයි ඔය සතුටින් ඉන්නේ. ඇත්තටම එයා සතුටින් ඉන්නේ. ඔව් අම්මා. මම දැන් භක්තිමත් කෙනෙක්. ඔය දන්නවද කාර්යයක්? මම දැන් දර්ශනය ඉගෙන ගන්නවා. ඒ නිසා හුඟා දේවල් දැන් මට ඉරේලිය වගේ පේනවා. <laughs> දැන් කොහොමද ආච්චිට? හොඳින් ඉන්නවා. මේ ඔය හිතා ශාසයක ගිහිල්ලා ඒ ටෙලිග්‍රෑම් එක කියවලා ආච්චි එතනම වැටුණා. දවස් තුනක් කිසිම හැලුවමක් නැතුව ඇදීනේ හිටියා. ඉතින් පස්සේ අඬන්නයි යාඥා කරන්න පටන් ගත්තා. දැන් නම් හොඳටම හොඳයි. හැම දෙයකම වෙනසක් වෙන්න ඕනේ. පැවැත්ම කියන්නේ ඒකටයි. අපි තරුණ නොවුනොත් මහලුවිය අපිව අතීතයට අරගෙන යනවා. මට මට ආපහු හැරෙන්න බෑ. මම යනවා. මම යනවා. ඒ අන් තරුණ ලෝකෙට යනවා. මම තවම තරුණයි. රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ්ගේ කෙටි කතාවක් ඇසුරෙන් මොහාන් ශ්‍රියන්ත ආර්යවංශ රචනා කළ නාට්‍යය. රංගපෑම් නාද්‍යා දීලිකා මද්දුම අම්මා යමුනා කුමාරී වීරසේකර සාෂා ලාල් සරත් කුමාර නාද සංකලනය මලින් ප්‍රදේශත්වය ගුවන් විදුලි රංගමණ්ඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනය